බෙන්බර ධර්ම දේශනා ප්‍රවත්වීම උදෙසා වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාතර පළවෙනි පාර ශ්‍රී පුෂ්පාරාම පිරිවෙන විහාරවාසී ශ්‍රී පුෂ්පාරාම පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිතු පූජ්‍යපාද යතිගල ඥානසිරි පින්වත් ස්වාමීන් වහන්සේ අපේ සියලු දෙනා සාදු නාද ප්‍රාර්ථනෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සාදු සාදු සාදු අචිරං වතයන් කායෝ පඨවින් අධිසිස්සති චුද්දෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ඝරං තී සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාසේ කාරුණික වාසනාවන්ත ගුණ සම්පන්න පින්වත්නි පින්තුනි මේ ලෝකයේ ඇතැම් ආගම්වල තමන්ගේ ආගම ව්‍යාප්ත කරගන්න තමන්ගේ ආගම ධර්මයේ පමණක් මේ ලෝකයේ තබා ගන්න තමන්ගේ જાතීන් විතරක් මේ මහ පොළවේ ජීවත් වෙන්න ඕන කියලා පින්වතුනි කුමන හෝ ආකාරයෙන් ඒ බලය ව්‍යාප්ත කර ගැනීම සඳහා ඇතැම් අය කටයුතු කරනවා. එහිදී සෙසු ආගමිකයන්ගේ ජීවිත අහිමි කරල උවත් පින්වත්නි තමන්ගේ ආගම ධර්මයේ ප්‍රචාරය කරගන්න පුළුවනි නම් ඒට සූදානම් ඇතැම් මෝහයෙන් ක්‍රියා කරන මිනිස්සු නැතුවා නෙවෙයි මේ ලෝකය. මන්ද මේ ධර්ම දේශනාවේදී ඔබට සිහිපත් කරන්නේ පින්වතුනි මේ වටිනා බුදුදහම ලෝකෙ මිනිස්සුන්ට දායාද කරන්නට ඔබ අපි මොනවද සිද්ධ කරලා තියෙන්නේ කියලා. ලේ වගුරුවමින් ජීවිත හානි කරවමින් ඇතැම් අය ආගම පතුරවනකොට ඔබ මා මොනවද පින්වත්නි මේ වටිනා ධර්මය ව්‍යාප්ත කරවන්න සිදු කරලා තියෙන්නේ පින්වත්නි ලේ වැගිරීම නෑ ඝාතන නෑ මිනිමෙරුම් නෑ බලහත්කාරකම් නෑ පින්වත්නි මේන්න ක්‍රමවේදය බුදුහාමුදුරු ඉගෙනුවා චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය මහණෙනි සද්ධර්ම චාරිකාවේ හැසිරෙමින් බොහෝ දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස මේ ධර්මය ප්‍රචාරය කරන්න දේශනා කරන්න කිව්වා පින්වත්නි කිසිවෙකුට හිංසා නැති අහිංසක වූ ධර්ම ප්‍රචාරයක් තමයි ඔබේ මගේ බුද්ධ ශාසනයේ තියෙන්නේ. එමනම් ඔය තුමේ ධර්ම ප්‍රචාරයට ගන්න ඊ타ත්ම පින් සහගත වෑයමක් උත්සාහයක් තමයි මේ සිදු කරන්නේ. මේ ධර්ම ප්‍රචාරයට මේ දේශනාව ශ්‍රවණය කළාම පින්වතුනි මේ ලංකාවේ පමණක් නෙවෙයි මුළු මහත් ලෝකේ තව රටවල් ගණනාවක අපේ බෞද්ධයෝ ඒ වගේම අන්‍යාගමිකේ වුවත් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. එයින් ජීවිත අවබෝධයේ සලසා ගත්තම ඔබට මට ලැබෙන කුසලය පුණ්‍ය ශක්තිය අනන්ත ප්‍රමාණ කුසල ශක්තිය. ඒ නිසා පින්වත් මව්වරුනි, පියවරුනි, පුංචි දූ දරුවනි මේ ධර්ම දේශනාව ඒ විදිහේ සිදු කරන ධර්ම ප්‍රචාරයක් කියලා හිතන්නට ඕන. ඒක තමයි අපි මේ සිදු කරන්නේ. අපි දැන් ධර්ම දේශනාවේ මාතෘකාවට යොමු වෙමු. පින්වතුනි, අද ඔබ මේ ධම්සභා මණ්ඩපයට ඇවිල්ලා බණ අහන ශ්‍රාවක පිරිසක්. ඔබ හැම දෙනාම පින්වතුනි බුදුන් සරණ ගිය ධර්ම රත්නේ සංඝ රත්නේ සරණ ගිය පිරිසක් මේ ලෝකයේ උතුම්ම ශාස්ත්‍රවරයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපේ අපි බුද්ධ ශ්‍රාවකයෝනේ අපි බුදුබණ අහන පිරිසක් බවට පත් උනේ පින්වත්නි අපට සංසාරේ පින් තිබුණු නිසා සසර ගොඩක් පින් තිබුණු නිසා තමයි මේ මනුස්ස ජීවිතේ ලැබුණේ මේක නිකම්ම නිකම් දෙයියු දීපු එකක් නෙවෙයි පින්වත්නි අඩුපාඩුකම් ඇති අය සහ අඩුපාඩුකම් නැති අය විදියට විවිධ ආකාරයෙන් ජීවිත ලැබුණේ පින්වත්නි සංසාරේ ඔබමා ජීවත් වෙච්ච හැටියට සසරේ කරගත්ත පින්පව් කර්ම ශක්තිය අනුව එහෙමනම් මේ ජීවිතයේ තුලත් අපේ පස්පව් දස අකුසල් නොකොට ජීවත් වෙන්නට ඕන ධර්මානුකූලව ඒකට මග බුදුහාමුදුරුව පෙන්වා වදාලා. තෙන්වත්නි මේ සසර බොහොම දීර්ඝයි. අපි මේ සංසාරේ ඉපදුනා මුලක් පණවන්න බැරි තරම් දීර්ඝ ගමනක්. මේ අවුරුද්දකින් දෙකකින් එහෙම නැත්නම් එක ආත්මයක් දෙකක් ලැබුණු ජීවිතයක් නෙවෙයි පින්වතුනි අපට තියෙන්නේ. මේ සසරේ අපි ඉපදුණු තරම පින්වත්නි බුදුහාමුදුරු විවිධ අවස්ථාවල විවිධ උපමා අරගෙන පැහැදිලි කරලා තියෙනවා. බුදු නුවණින් දැකලා මිසක් කාගෙන්වත් අහලා නෙවෙයි. මේ සසරේ දීර්ඝකම පැහැදිලි කරන්නට එක අවස්ථාවක් බුද්ධ දේශනාවෙන් සිහිපත් කරනකොට පින්වතුනි මේ මම් බණ කියන මේ ධම්සභා මණ්ඩපයේ මේ ආසනය මේ මං වැඩ ඉන්න තැන පින්වතුනි මම දසදහස් ගණන් ආත්මවල මේ මහ පොළොවේ වැළලිච්ච තැන මම බණ කියන මේ බණ ආසනයේ යට දසදහස් ගණනක් මම මිය ගිහිල්ලා මේ මහ පොළොවට වලලපු තැන ඔබ බණ අහන ඔය බිම් කඩ ඔය පනවා තියෙන ආසන ළඟ පින්වතුනි දස දහස් ගණන් ලක්ෂ ගණන් වලින් ඔබ මහ පොළොවට මිහිදන් වෙච්ච තනක් පින්වත්නි මේ දීර්ඝ සංසාර ගමනේ අපි ආවේ මව් කුසවල් මාරු කර කර ආව පින්වතුනි මව් කුසවල් මාරු කර කර ඇවිල්ලා අපි හැමෝම එකතු වෙලා මේ මහ පොළොව වැඩුවා මේ මහ පොළොව වර්ධනය කළේ අපි හැමෝම එකතු වෙලා පින්වත්නේ ඒ විදියට ආපු සංසාර ගමනේ අපි මිනිස්සු වෙලා විතරක් නෙවෙයි ඉපදුනේ. නයි පොළොංගු වෙලා, නරියෝ හිවල්ලු වෙලා, ඒ වගේම සිංහය ගෝන්නු කොටිය වෙලා නොඑක් සත්තු විදියට පින්වත් ඉපදුනා. මදුරුව කෝඳුරුව මැස්ස විදියට ඉපදුනා. පණුව විදියට වැසිකිලි වලවල් වල ඉපදුනා. කැරපොත්ත දලිය විදියට ඉපදුනා. පොත් අස්සේ කාව විදියට ඉපදුනා අනුන්ගේ ඔළුවල උකුණු ඉක්ිනිය විදියට ඉපදුනා කොතනද පින්වත්නි නොඉපදුනේ නොඉපදුණු තැනක් නෑ ඒ සෑම තැනකම පින්වත්නි තිරිසන් අපායෙත් ඉපදුනා සතර අපායෙමත් ඉපදුනා දැන් නම් අපට වටිනා ජීවිතයක් මිනිස්සෙක් විදියට ලැබිලා තියෙනවා ආන්න ඒ මනුසත් ආත්ම භාවය ලැබුණෙත් එන්වත්නි ලෝතුරා බුදුහාමුදුරු නමක් නිසාමයි මේ ජීවිතය අපට ලැබුණේ බුදුහාමුදුරු නමක් නිසා එහෙනම් අද අපි මේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට අකීකරු නොවේ බුදුදහමට අකීකරු නොවුණු මිනිස්සෙක් හැටියට ධර්මයේ පිළිපදිමින් ජීවත් වෙන්නට ඕනා මොකද මේ ජීවිතේ පින්වත්නි මේ දාල යන ඇඟක් හදන පිරිසක් අපේ අවුරුදු 60 70ක් විතර මේ ඇඟ නඩත්තු කරලා මේක පෝෂණය කරලා මේක දාල යන්න වෙනවා පින්වතුනි දාල යන ඇඟක් පොළොවට දිරල යන ඇඟක් හදන්න මිනිස්සු Tamange හිත දෝෂ කරගෙන කොච්චර වැරදි කරනවද බලන්න දාලා යන ඇඟ හදන්න පින්වත්නි හිත දෝෂ්‍ය කරගෙන වැරදි කරනවා. පස්පව් දස කුසල් කරනවා. අන්තිමේදී ගෙනියන හිත භවයෙන් භවයට පින්වත්නි මේ හිතේ ඒ වැරදි සිද්ධ කරගෙන අකුසල් කඳක් කරගහගෙන අපි අරන් යන්න ඕන. මේ ශරීර කූඩුව අපිට දාලා යන්න වෙනවා. මේ ශරීර කෝඩුවේ ස්වභාවය පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කළ ඊටාම වටින ගාථා රත්නයක් ශ්‍රීමුක ධාතුවෙන් දේශනා කොට වදාළ ගාථා පාඨයක් අපි සිහිපත් කළා. මේ පින්වන්ත මව්පියෝ ඒ ගාථාව අහලතේ. ඒ උනන්ට බලන්න පින්වත්නි, ඒ ගාථාවෙන් ඔබට මට කියලා දෙන්නේ මොකද්ද කියලා? අචිරං වතයන් කායෝ පඨවින් අදිසෙස්සති චුද්දෝ අපේත විඥානෝ නිරත්තංව කලින් කරා. පින්වතුනි අපි මැරෙන මිනිස්සයෝ අපි හැමෝම මැරෙන අය. නියත වශයෙන්ම මේ නම් ලයිස්තුවට එකතු වෙලා තියෙන නම් ගොඩට අපේ නමත් දවසක එකතු වෙන්න ඕන පින්වත්නි. අපි මැරෙන අය. මේ ශරීරයේ උෂ්ණත්වයේ විඥානයේ පහව ගියාම මේ ශරීර කූඩුවෙන් ඇති වැඩක් නැහැ. මේක මහ පොළොවට ඇදගෙන වැටෙනවා. කොහොමද ඇදගෙන වැටෙන්නේ? කිසි දෙයකට ගන්න බැරි දර කෑල්ලක් වගේලු. පින්වත්නි ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න. ප්‍රයෝජනයට ගන්න බැරි දර තියනවද? තියනවනේ. ඒ මොනවද? ගහක් කපපු තැනකට ගිහින් බලන්න පින්වත්නි ප්‍රයෝජනයකට ගන්න බැරි දර මොනවද තියෙන්නේ කියලා. දැවවලට ලීවලට භාණ්ඩ හදන්න පුළුවන් ටික කපලා ගත්තම ලිපේ දාන්න දරට ගෙනියන්න පුළුවන් කොටස් ටිකක් කපලා ගත්තාම තවත් ඉතිරි වෙනවා පින්වත්නි සුඹුල් ටික කවුරුවත් ගෙනියන්නේ නැහැ. ගෙනහිල්ල වැඩකුත් නැහැ. ඒක එහෙම්මම එතනම සමහර විට දිරල යනවා. මේ ශරීර කෝඩුවත් පින්වත්නි මැරුණු දවසට නිරත්තංව කලින් කරන් කිසිඳු වැඩකට ගන්න බැරි දර කෑල්ලක් වගේපත් වෙනවා. සමහරුන්ගේ ඇඟවල් බලන්න කිරල බැලුවම කොච්චර බරද කියලා. සමහරු 50 පැනලා තවත් සමහර අය කිලෝ 60 70ව තවත් අය 80යි. ඊයේ පෙරේද එක මාත්‍යේ කියනවා ආමුදුරෝනේ මට 120ක් තියෙනවා කියලා. කිලෝ 120ක් බර ඇඟවල් තියෙනවා. බැලුවාම පෙන්වත්නි පාම් පෝරණුවට දාලා පාන් රාත්තලක් පුච්චන්න බෑනේ 120 ඇඟකින්. එහෙමවත් වැඩක් ගන්න බෑ. හරකෙක් එළුවෙක් වුණොත් පෙන්වත්නි ඒ සතාගේ හැමවත් දවුලකට බෙරේකට ගන්නවා. ඔබේ මගේ ඇඟෙන් මොනවද ගන්න පුළුවන් කියලා ටිකක් කල්පනා කරන්න වටිනවා. හැබැයි මේ ශරීරයේ එහෙම කිසිදු ප්‍රයෝජනයකට ගන්න බෑ. ඒ වුණාට මේක හදන්න මිනිස්සු කොච්චර වෙහෙසෙනවද? මේ ඇඟ හදන්න සෑහෙන වෙහෙසෙනව පින්වත්නි. ගොඩාක් වියදම් කරනවා. හම්බ කරන ධනය ඇතැම් අය ඉන්නව පින්වත්නි වියදම් කරන්නේම රූපේ හදන්න. හිත හදන්න නෙවෙයි. අද මේ ධර්ම දේශනාවට වුණත් පින්වත් මේ සහභාගී වෙච්ච ඔය ඇත්තෝ ආවේ ඇඟ හදන්න නෙවෙයි මේ හිත හදන්න. හිතයි අපි හදන්න ඕන. ඇඟ හදන්න ඕන නෑ නඩත්තු කරන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. පිරිසිදුව ඉන්න එපා, නියපොතු කපන්න එපා, නාන්න එපා, රෙදි හොදන්න එපා. එහෙම නෙවෙයි මේ කියන්නේ. පිරිසිදුව සිටිය යුතුයි ලස්සනටත් ඉන්න ඕන නඩත්තු කළ යුතුයි പ്രേතය പ്രേතිය වගේ ඉන්න කියලා නෙවෙයි මේ කියන්නේ අනේ දිරල යන එකක් නේ මේක පොළොවට පස්සලා යනවනේ මේක දාලා යන්න වෙනවනේ ඒ නිසා මොකටද මේක නඩත්තු කරන්නේ කියලා නෙවෙයි පින්වත්නි ඇත්ත තේරුම් ගන්න ඇත්ත තේරුම් ගන්නයි මේ කාරණාව සිහිපත් කළේ ඕකට හරි ලස්සන කතාවක් තියෙනවා තෙන්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කළ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මුල් කරගෙන පෙර එක් රජ කෙනෙක් ඉඳලා තියෙනවා පින්වතුනි අස්සක කියලා මේ රජුවන්ට බොහෝම ලස්සන තරුණ නෝන කෙනෙක් හිටියා ඇයගේ ලස්සන පින්වත්නි දිව්‍යාංගනාවක් වගේලු ඒ තරම්ම ලස්සනයි තරුණයි ඒ වුණාට ඇයට පින්වත්නි තරුණ වයසේදීම දරුණු රෝගයක් හැදුනා. දරුණු ව්‍යාධියක් හැදුනා. සනීප කරන්න බැරි ලෙඩක් හැදුනා. බලන්නකො මේ ඇඟවල් වල හැටි තරුණයි කියලා මහලුයි කියලා ලාදාලයි කියලා පින්වත්නි මේ ශරීර කූඩුවට හැදෙන රෝගවල වෙනසක් එහෙම නැහැ මේ ශරීර කූඩුවට පින්වතුනි ලෝකේ තියෙන ඕනම දරුණු ලෙඩක් එන්න පුළුවන්. රෝග නිඩ්ඩං පබංගුරං මේ ශරීර කූඩුව රෝග හැදෙන්න කැදල්ලක්ලෝ. කැදලිවල ලගින්නේ සත්තුනේ කුරුල්ලෝ. ඕනම දිශාවකින් පියාඹල ඇවිල්ලා කූඩුවල ලගින්න පුළුවන්. මේ ශරීරයටත් පින්වත්නි ඕනම දේශයකින් ඕනම රටකින් ඕනම පළාතකින් එන ලෙඩක් වැළඳෙන්න පුළුවන්. දැන් බලන්නකෝ. අපේ රටේත් ලෝකෙත් පැතිරිලා යන මේ රෝගය පින්වත්නි චීනෙන් පටන්ගෙන දැන් එන එකක් මේ. මේ ඇඟට ලෙඩවල් හැදෙන්නේ කියන්න බෑ. ඕනම ලෙඩක් හැදෙන්න පුළුවන් ඇඟක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ රජබිසවට පෙන්වත්නි දරුණු රෝගයක් හැදුනා. ඒ රෝගේ නිසා මැරුණා. මැරෙන්නත් පෙන්වත්නි හේතු හැදෙන්න ඕනනේ. නිකම්ම මැරිච්ච කෙනෙක් නෑනේ කවුරුවත්. කොච්චර වයසට ගිහිල්ලා මැරුණත් ඒ මැරුණු කෙනාගේ මරණයට හේතු සෙව්වොත් වෛද්‍යවරයෙකුට හේතු කියනවා මෙන්න මේ රෝග නිසා මැරුණ කියලා. තව සමහර අයගේ රෝග පෙන්වත්නි මැරිලත් හොයන්න බෑනේ. මහ පොළොවේ වලලාලා මාස 6 7ක් අවුරුද්දක් දෙකක් ගිහිල්ලා සමහර මලමිනී ගොඩ ගන්නවා. මොකටද ඒ? තාමත් හේතු හොයනවා. මැරෙන්න හේතු වෙච්චා. එහෙමත් බෑ සොයාගන්න. මේ රජ බිසවටත් දරුණු රෝගයක් හැදුණා. ඒ රෝගයෙන් මැරුණා. මරණයට පත්වෙච්ච මේ රජ බිසවගේ දේහය මේ මල කඳ පින්වතුනි අවසන් කටයුතු සිදු කරන්න රජ්ජුරුව කැමති නෑ. ඒ තරම් ආදරෙයි. ඒ තරම් සෙනෙහවන්තයි. ඒ වගේම ලස්සනයි. දැන් රජ්ජුරුව මලකඳ රජමාලිගාවේ තියාගෙන බලබල ඉන්නවා. කොහොමද කුණුණු වී තියෙන්නේ? පින්වත්නි ඒකටත් වාජනයක් හදලා තෙල් පුරවලා තෙලේ දාලා තමයි මලකඳ තියන් ඉන්නේ. බලබල ඉන්නවා. භූම දානි කරන්නෙත් නෑ, පුච්චන්නෙත් නෑ, වලදෑවෙත් නෑ, තියාගෙන ඉන්නවා. ඔය අතරේ ඇමතිවරු විවිධාකාරයෙන් ගිහිලා රජුරවන්ට අවවාද කරනවා, උපදෙස් දෙනවා. රජකම හරියට කරන්න රජතුමනි මලකඳ තියාගෙන ඉඳලා වැඩක් නෑ කියලා. ඒ වුණාට රජ්ජුරුව නෙවෙයි ඒකට කැමති. ඔය අතරේ පෙන්වත්නි අපේ බෝධිසත්වයන් වහන්සේ හිමාලයේ තාපස ප්‍රෝර්ජාවෙන් පැවිදි වෙලා ඉන්නවා. එතුමා පැවිදි වෙලා ඉන්න ගමන් දවසක් මේ රජුරුවන්ගේ උයනට වැඩම කළා. උයනට වැඩම කරලා ඉන්න වෙලාවේ එක්තරා බ්‍රාහ්මණයෙක් මේ තාපසතුමා එක්ක කතා කර කර ඉන්නකොට තාපසතුමා මේ බමුණගෙන් අහනවා රටේ රජ්ජුරුව එහෙම කොහොමද කියලා. රටේ රජුරෝ හොඳින් රජකම් කරනවද කියලා. තාපසතුමනි රජුරවන්ගේ නම් කියන්න වරදක් නෑ. දසරාජ ධර්මයෙන් රජකම් කරනවා ඒ වුණාට මේ දවස්වල අපේ රජුරෝ ඉන්නේ හිතේ වේදනාවෙන්. ඒ වගේම දුකෙන් ඉන්නේ බිරිඳ මැරිලා. තාපසතුමනි තරුණ ලස්සන බිරිඳක් රජ්ජුරෝ මලකඳ තියාගෙන ඉන්නවා තාම රජමාලිගාවේ කියලා. තාපසතුමා කියනවා බ්‍රාහ්මණතුමනි මම රජ්ජුරෝ අඳුනන කෙනෙක් නෙවෙයි. ඔබතුමා අඳුනන කෙනෙක් නිසා රජ්ජුරුවන්ට මාව මුණගැහෙන්න එන්න කියන්න කිව්වා. මම රජතුමාට කියන්නම් එතුමාගේ දේවිය දැන් ඉපදිලා ඉන්නේ කොහෙද කියලා. තෙන්වතුනි තමන්ගේ නමින් මිය ගිහිපු අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්ක සහෝදරේ සහෝදරියක් වෙන්න පුළුවන් මෙරිලා ඉපදිලා ඉන්නවා ඉන්න තැන දන්නවා කිව්වොත් අපි වුණත් කැමති ඉන්නේ කොහෙද ඉන්නේ කියලාවත් බලන්න කවුරු වෙලාද ඉපදිලා තියෙන්නේ කියලා ඒ වුණාට ඉතින් පින්වත්නි තාපසතුමා එහෙම කිව්වාම රජුරවන්ට ගිහිල්ලා කිව්වා. රජුරෝ බොහොම සතුටටපත් වෙලා උද්‍යානයට ආවා. ඇවිල්ලා තාපසතුමාට වැඳා. වැඳලා එකත් පසකින් තැන්පත් වෙලා ආවගේ තොරතුරු කතා කරලා රජ්ජුරුවන්ගේ දුක ශෝකේ ඇති වෙන්න හේතු වෙච්ච කාරණා නැවතත් විමසලා දැනගත්තා. දැනගෙන රජ්ජුරුවන්ට තාපසතුමා කියනවා රජතුමනි ඔබතුමාගේ දේවිය මෙරිලා ඒ මලකඳ මාලිගාවේ තියාගෙන හිටියට ඔබතුමා දන්නවද දැන් ඒ කොහෙද ඉන්නේ කියලා? තින්වත්නි රාජ්‍යරුවන්ගේ දේවිය මේ වෙනකොට ගොම ගොඩක ගොම කුරුමිනියෙක් වෙලා නැත්තම් පණුවෙක් වෙලා ගොම පණුවෙක් වෙලා ගොම ගොඩක ජීවත් වෙනවා බලන්න ගිය ආත්මේ රජ බිසවා ලස්සන රූප සම්පත්තියක් තිබුණු කෙනෙක් ඇය මැරිලා දැන් ඉපදෙලා තියෙන අපාය බලන්න සැප ඇති තැනක් නෙවෙයි ගොම ගොඩක පණුවෙක්. ඉතින් මේ ගොම පණුවා වෙලා ඉපදිලා ඉන්නවා කිව්වම රජ්ජුරුව කැමති නෑ ඒක බාර ගන්න සූදානම් නෑ. රජ්ජුරුව කියනවා ඒකනම් කොහොමවත් වෙන්න බෑ. මගේ නෝන පණුවෙක් වෙලා උපදින්න නම් විදියක් නෑ කිව්වා. සසර හැටපින්වත් නේ. මේ ජීවිතේ මිනිස්සෙක් වෙලා ඉඳලා ඊළඟ ජීවිතයට ගිය බලන්න කවුරු වෙලාද කියලා. දැන් රජුරෝ පිළිගන්නේ නැත්තම් කුමක්ද කරන්න වෙන්නේ? ගෙන්වන්න වෙනවා. දැන් ඉතින් මලවුන් ගෙන්වන්න වෙනවා. අද කාලේ වගේ මලවුන් ගෙන්නුවේ නැහැ. තාපසතුමා ඇත්තටම ගෙන්නුවා. අපට අද එහෙනේ හඬ විතරයිනේ. ගෙන්නනවා කිව්වම නමුත් තාපසතුමා මෙන්න පින්වත්නි ඒ ඉපදිච්ච පණුව ගෙන්නනවා ගොම බෝල දෙකක් පෙරලගෙන පණුව දෙන්නෙක් කෙනා. එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් කෙනවා. කොහොමද දෙන්නෙක් කොනේ? අර ඉපදිච්ච රජබිසව ඉපදිලා තියෙන්නේ පණු ගෑනු කෙනෙක් වෙලා. ඒ සතා ඉපදුණු ඒ ආත්මභාවයේ බැඳපු පණුව එක්ක තමයි එන්නේ. ඉස්සරහින් එන්නේ පණු මහත්තයා. ඊට පස්සෙන් එන්නේ අරනෝන. පින්වත්නි, රජුරවන්ට කියන රජතුමනි ඔය එන්නේ පිටුපස්සෙන් ගොම බෝලයක් පෙරලගෙන ඔබේ අගබිසව රජබිස වෙන්නේ. එහෙමත් ආවා. ඒත් මේ පිළිගන්නේ. දැන් කතා කරන්න ඕන. කතා කරලා ආනව රජතුමා ගැන කියලා අර ගොම පණුවගෙන් නැත්තම් ගොම පැණියා කියලා කියන්නේ ඔබ ඇත්ත ඇත්තටම දැන් ආදරේ සෙනෙහස දක්වන්නේ මේ දෙන්නගෙන් කාටද කියලා. දෙන්නෙක් ඉන්නවා රජ්ජුරුවත් ඉන්නවා පණුවත් ඉන්නවා. එතකොට ඇය කියනවා ಜಾති වශයෙන්, ගෝත්‍ර වශයෙන්, කුල වශයෙන් කොහොම ගත්තත් අපි වෙනස් වෙලා. වෙනස් වුණු මට මේ රජ්ජුරුවන්ගේ පයවත් ස්පර්ශ වෙන්න මං කැමති නෑ කිව්වා. ඒ කියන්නේ පණුව රජ්ජුරුව ඇඟේ ගෑවෙන්නවත් කැමති නෑ කිව්වා. එහෙනම් දැන් ආදරේ කරන්නේ කාටද? ඊළඟ ආත්මේ ඉපදීලා මුණ ගිහිච්ච පණුවට. රජ්ජුරුව තාම මලකඳතෙන් ඉන්නවා රජමාලිගාවේ. පින්වත්නි රජ්ජුරුවන්ගේ පයවත් ඇඟවත් ස්පර්ශ වෙන්න මං කැමති නෑ. ගිය ආත්මේ නම් අපි දෙන්න මේ උයනේ බොහොම සතුටින් බොහොම විනෝදයෙන් ක්‍රීඩා කරමින් කවිසින්දු කියමින් හිටියානම් ඇත්ත. අපි දෙන්න මේ වෙන්නේ සතුට උනා. ඇයි ඉතින් මේ බිසව කලින් ආත්මේ මේ රජ්ජුරුවත් එක්කම ඒ උයනේ ඇවිල්ලා බොහොම සතුටින් ක්‍රීඩා සෙල්ලම් කරමින් විනෝද වුණා. අද ඒ වුණාට එහෙම විනෝද වෙන්න පුළුවන් තැනක නෙවෙයි ඉන්නේ. ඇයි පින්වතුනි මෙහෙම ඉපදුනේ? ඇයි මේ තරම් දුර්වල තැනකට ඇයි තනත්ටි වැටුනේ? පින්වතුනි ඇඟේ හයිය තිබුණා සල්ලි ධනයේ බලේ තිබුණා රූප සම්පත්තියක් තිබුණා දෙවඟනකට සමාන රූපයක් තිබුණා පින්කලේ නැහැ ඇය තමන්ගේ ජීවිතේ වැඩි කාලයක් ගත කළේ සහ ධනය වැය කළේ රූපේ හදන්න පින්වතුනි අදත් මෙහෙමයි නැතුව නෙවෙයි අදත් මෙහෙම කාන්තාව ඉන්නවා පින්වතුනි හම්බ කරන සියලුම ධනය වියදම් කරන්නේ කොණ්ඩෙටයි, හමටයි, නියපොතු වලටයි, දත් වලටයි හැඩ වැඩ කරන්න, පාට කරන්න, සරසන්න එපා කියනව නෙවෙයි පින්වත් එහෙම කරන්න. එහෙම පිරිසිදුව ලස්සනට හැඩට වැඩට ඉන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. සමහරු පින්වත්නි ඒ වෙනුවෙන්ම ඇලිලා බැඳිලා වැඩ කරනවා. අවුවේ බහින්නේ නැහැ. පිරිසක් ඉස්සරහට යන්නේ නැහැ. ඇයි කොණ්ඩේ තමයි ඉස්සරහට ගන්නෙ. gedara වැඩක් කරන්න කිව්වම ඇතැම් දරුවෝ ඉන්නවා වැඩ කරන්න බෑ කියනවා. කොණ්ඩේ නරක් වෙයි කියලා. නියපොතු ටික නරක් වෙනවා කියලා. හැම කැත වෙයි කියලා. පින්වත්නි ඒ දෙඩි ලෙස ඇලුම් කිරීමම සුගතියක් නන් නෙවෙයි ඒ දැඩි ලෙස ඇලුම් කිරීමම සහ ඒ වෙනුවෙන්ම කාලය ගත කිරීම මහ විනාශයක්. මම මේ බණ කතාව එක්තරා ප්‍රදේශයක ධර්ම දේශනාවකට සිහිපත් කළාම පින්වත්නි මම දන්නේ නැහැ ධර්ම දේශනාව දේශනා කරවන්න හේතු වෙච්ච මිය ගිහපු තැනැත්තිය කාන්තාවක් පින්වත්නි අරමුණු කරගෙනයි ධර්ම දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. බැලුවාම ඒ බණ අහපු ඇත්ත කියලා තිබුණා. හාමුදුරුන්ට උගන්වලා ඇවිල්ලා කිව්වද දන්නේ නැහැ කියලා. එහෙම දැනගෙන කිහින් කිව්ව නෙවෙයි බලනකොට ඒ කාන්තාව පින්වත්නි වැඩිම කාලයක් සහ වැඩිම ධනයක් වේදම් කරලා තියෙන්නේ ඇඟ හදන දේවල් වලටමයි. අඩුම ගානේ කියනව නම් පින්වත්නි පන්සලකටවත් ගිහිපු නැති මිනිස්සෙක් කිව්වා. ඒ කියන්නේ එච්චරටම පින්වත්නි පන්සලටවත් නොගිහිපු චරිතයක් බවට පත් වෙනකොට ඇය විවිධ වර්ගයේ බෙහෙත් විද ගනිමින් පාට කරමින් රූපෙම හදලා හදලා අවුරුදු 40 ගණනකින් මහ පොළොවට අර ශාරීරිය දාලා ගියා. ඉතින් පින්වත්නි රජබිසවටත් උනේ ඒක තමයි. රූපේ හදලා හදලා ඇයි එහෙම වෙන්නේ? රූපය ලස්සනට සරසන්න සරසන්න පින්වත්නි මානෙ වැඩි වුණා. රූප මදයෙන් මත් වුණා. රූප මදයෙන් මත් වුණාම පින්වත්නි තමන් විතරයි මේ තරම් ලස්සන ඒ තුල පින්වත්නි කොයිතරම් ආඩම්බරකම් ඇති වෙනවද? ඒ තුල ඇතිවෙන්නා වූ මානය නිසා පින්වත්නි ඒ අය දුගතියට වැටෙනවා. අර රජ බිසව තිරිසන් අපායට වැටුණා. පින්වත්නි රජ්ජුරුවන්ට දැන් හොඳටම ප්‍රමාණවත් නැද්ද කලකිරෙන්න? මලකඳ රජමාලිගාවේ තියන් හිටියට රජ්ජුරුවන්ට කලකිරෙන්න හේතු ඔක්කොම තියෙනවා. රජ්ජුරුව රජමාලිගාවට ගියා. දැන් කරුණ වැටහිලා. මාලිගාවට ගිහිල්ලා බිසවගේ දේහය පින්වත්නි අවසන් කටයුතු සිද්ධ කළා. රජ්ජුරුව හොඳට නාගත්තා. ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ සෝදලා පිරිසිදු කරගත්තා. කන්න බොන්න පටන් ගත්තා. එයි පින්වත්නි, ඒ බිරිඳ මැරිලා වෙනත් භවයකට ගිහිල්ලා අලුත් ජීවිතයක් පටන් අරගෙනත් ඉවරයි. අපි මෙහි තාම කල්පනා කරනවා අපි නමින් මිය ගිහිපු නෑදෑයෝ ගැන. මේ සංසාරේ තනි තනියෙන් යන ගමනක් තියෙන්නේ පින්වත්නේ. එකට එකතු වෙලා මගේ අම්මා මගේ තාත්තා කියලා මගේ අයියා මගේ අක්කා නංගි මල්ලි කියලා ඔක්කොටම පොදුවේ එකට යන්න බෑ පින්වතුනි. දහ දෙනෙක් ජීවත් වෙන පවුලක දහ දෙනා මැරිලා යන්න දහ තැනකට වෙන්න පුළුවන්. එක තැනකට වැටෙන්න විදියක් නැහැ පින්වතුනි. එක එක්කෙනාට තියෙන චරිත ස්වභාවය වෙනස් කරන පින්පව් වෙනස් කරන දන් පින්කම් වෙනස් ජීවත් වෙන විදිය වෙනස් පින්වත්නේ ඒ නිසා මේ ඇඟේ හයිය තියෙන කාලේ හිතේ හයිය තියෙන කාලේ මේ අම්මල තාත්තල වගේ ධර්මානුකූල වෙලා පින්දහම් කරගන්නට ඕන අම්මට තාත්තට සලකන්න ඕන ස්වාමියාට බිරිඳට සලකන්න ඕන ආදරෙන් ජීවත් වෙන්න ඕන පින්වත්නේ එහෙම නොවුනොත් මේ සංසාරේ ඒ ඒ අයත් අපට මුණ ගැහෙන්නේ හතුරු විදියට පින්වතුනි. ඇතැම් ස්වාමි පුරුෂයෝ නෝනලාට බිරින්දෑවරුන්ට හමු වෙන්නේ සංසාරික හතුරු විදියට පින්වත්නි. මුණ ගැහිච්ච දවසේ ඉඳලාම ගුටි බැට දෙනවා. රණ්ඩු දබර වෙනවා. සතුට සමගියේ නෑ. විවිධාකාර ප්‍රශ්නේ. සාප කර කර ඇවිල්ලා වෛර කර කර ඇවිල්ලා සංසාර දිගට එහෙම ඇවිත් හමුවන ආත්ම භාවවල ඒ ඒ විදියටම නැවත නැවතත් මුණ ගැහෙනවා සතුටක් නැහැ හොඳට ජීවත් වෙලා පින් පුරාගෙන ප්‍රාර්ථනා තබාගෙන ආපු ඇත්තෝ බෝසත් ගතිගුණ එක්ක මුණ ගැහෙනව පින්වත්නි ඇතැම් මව්පියෝ කියන්නේ අනේ මගේ බිරිඳ නෝනා අම්මා කෙනෙක් වගේ කියන්න වරදක් නැහැ පුදුමාකාර ගතිගුණ තියෙන මිනිස්සෙක් කියලා. ඒ වගේම ඇතැම් මව්වරු කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන පින්වත්නි සංසාරේ පටාගෙන ආපු බෝධිසත්වෙක් කියලා. ඒ හොඳට ජීවත් වෙන හින්දා ඒ නැවත නැවතත් ලබන්න තියෙන කැමැත්ත හින්දා නිවන් දකින්නකම් පින්වත්නි හොඳ මිනිස්සෙක් ලබන්න හොඳ බිරිඳක් ලබන්න අපිටත් හොඳ ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනා එහෙම නොවුනොත් මුණ ගැහෙන සාංශාරික වෛරක්කාරයෝ සාංශාරික හතුරු දරුවෝ විදියටත් මුණ ගැහෙන්න පුළුවන්. ඇතැම් දරුවෝ ඉන්නවනේ මව්පියන්ට වදයක්මයි පින්වත්නි. මව්පියන්ට සැනසෙන්න බෑ. මව්පියෝ උපයපුවා, සපයපුවා, හම්බ කරපුවා විනාශ කරලා දානවා. නොයෙක් ලෙඩ දුක් හැදෙන ඒ වගේම මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ජීවිත වනසගත්තු ඒ නිසාවෙන් මව්පිය දුක් විඳින දරුවෝ හදන්නත් දුක් විඳලා හදපු දරුවෝ නිසා දුක් වෙන මව්පියත් මේ ලෝකේ ජීවත් වෙනවා පින්වත්නි. ඒ නිසා සංසාරේ අපේ පින්දහම් කරගෙන වෛර කරන්නේ නැතුව සාප කරන්නේ නැතුව කරුණාව මෛත්‍රිය උපදවාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ධර්මයට අනුව ගලපමින් ජීවිතයේ අඩුපාඩුකම් දුර්වලකම් දැක්කම ධර්මයට අනුව ගලපන්න පෙන්වත්නේ. ධර්මයට අනුව ගලපා බලනකොට අපට හිත හදාගන්න පුළුවන්. මේව අපට නිකන් ලැබිච්ච දේවල් නෙවෙයි කියලා. අපිම සංසාරේ වපුරපුව නේද මේ අපට විඳින්න වෙලා තියෙන්නේ. අපි සංසාරේ වපුරපුවා නේද අපට මේ නෙලා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. හිතනවා නම් ධර්මයේ තුල ගලපලා ඒ තුලින් අපට ජීවිත ගොඩක් වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා කාරුණික පින්වත්නි ඔබ හැම දිනාම සිතෙහි තබා ගන්න මේ උතුම් මනුෂ්‍ය ආත්මයක් වටිනා මනුෂ්‍ය ජීවිතයක් ඔබට අපට ලැබිලා තියෙනවා. ලෞතරා බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහිලා අපට තියෙනවා. ඒ බුදුහාමුදුරන්ගේ සද්ධර්මය අපට තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට ආවේ අතටපත් නිවන් සප අත්හැරලා ඔබ මා දුක් විඳින ආකාරය දැකලා ඔබත් මාත් ඒ දුකින් මුදවාගෙන ඒ පරම සත්‍යත අපිට අවබෝධ කරලා දෙන්න. එහෙමනම් අපි බුදුහාමුදුරන්ට දිවාරෑ පෙරලි පෙරලි වැන්දත් මදි පිංවත්නේ. කොයි ආකාරයෙන් පුද පූජා බුදුහාමුදුරන්ට පැවැත්වුවත් මදි. හැබැයි බුදුහාමුදුරන්ට ගරු කරනවා කියන්නේ වැඳ වැඳ ඉන්න එකට නෙවෙයි. පුද පූජා පවත්වමින් ඉන්න එකට නෙවෙයි බුදුහාමුදුරුවන් දේශනා කරපු විදියට බුදුබණට අනුව කීකරුව ජීවත් වෙන එක බුදුබණ ජීවිතයට එකතු කරගෙන ජීවත් වෙන එක පෙන්වා වදාරපු මග අනුගමනය කරන එක සුවඳ මලින් මා පුදන්නෝ නොව මා නිසිලස පුදන්නෝ මා දේශනා කරපු මග අනුගමනය කරන අයයි මට නියම ගරු කිරීම දක්වන අය කියලා බුදුහාමුදුරුව පෙන්වා වදාලා. එහෙමනම් පින්වත් මව්පිය දරුවෝ හැමදෙනාම දෙක එක රාශිය වෙලා බෞද්ධයා ගුවන් විදුලි සදහම් නාලිකාව තුළින් මේ ධර්ම දාණය සිද්ධ කරන්නට යෙදුණා. තම තමන්ගේ ජීවිතය ගැන විදර්ශනාවෙන් යුක්තව කල්පනා කළා. ජීවිතය අනිත්‍යභාවය මෙනෙහි කළා. වෙනස් වන ජීවිතයක් ජරාවටපත් වුණු ජීවිතයක් අපට ලැබිලා තියෙනවා. පළමු ශ්‍රේණියේ හිටපු දරුවා දැන් නැහැ. දනගගා බඩගගා ඇවිදපු දරුව නෙවෙයි දැන් අපි මේ ඉන්නේ. කොච්චර වෙනස් වෙලාද? ඒටයි කියන්නේ ජරාවටපත් වෙනවා කියලා. අපි ඔක්කොම වෙනස් වෙලා. එහෙමනම් ඒ වෙනස් වීම පිළිබඳව සිහිපත් කරමින් මෙනෙහි කරමින් විදර්ශනාවෙන් තමන්ගේ ජීවිත දැකලා ඉක්මම් භවයකදීම උතුම් නිර්වාණ අවබෝධයෙන් සැනසෙන්න ඔබ අපි හැදූ වැඩූ මව්පියන්ටත් මියගේ සිළු ඥාතීන්ටත් නිර්වාණ අවබෝධය පිණිසම මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා තබා ගන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශන ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලබන ලද උතුම් කුසලානිසංස බලයෙන් හැමතෙම උතුම් නිවන් සුවයම අවබෝධ වේවා සාදු සාදු සාදු සදහවත්නි සදහසිත උපදවා ගනිමින් සදහම් මඟ වඩන්නට මඟ කියමින් එම පෙන්බර ධර්ම දේශනා පවත්වන්නට යෙදුණු ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාතර ඇලවිල්ල පාරේ ශ්‍රී පුෂ්පාරාම පිරිවෙන් විහාරවාසී ශ්‍රී පුෂ්පාරාම පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිතු පූජ්‍යපාද යතිගල ඥානසිරි පින්වත් ස්වාමීන් වහන්සේට මෙවැනි අතුතුම් ලෝක ශාසනික මෙහෙවරන්ගේ තව තවත් නියත වෙමින් සම්බුදු සසුන ආලෝකමත් කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිර ජීවනයේම සලසේවායි අපි සියලු දෙනා සාදුනාද ප්‍රවත්වමින් নমස්කාර පෝරකව ප්‍රාර්ථනා කරමු